ත්‍රිවිධ රත්නේ අනන්ත ආශීර්වාද බල හේතු කොටගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගන්න මේ ආශීර්වාදي අපට හේතු වාසනා වේවා මේ වඩන්නා උතුම් ආර්ය මාර්ගයේ පූර්ණේ කරගැනීමට මේ කර්මස්ථාන සත්ගායනා සාන්ති අපිට ආශීර්වාදයක් වේවා උතුම් වූ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගනිමින් ආර්ය ධාන වර්ධනය කරගෙන උතුම් වූ මාර්ගඵල අවබෝධ කරගැනීමට මේ මහා ශාන්ති ආශීර්වාදය අපිට වර්ණයක් ආශීර්වාදය පිළිසරණක් වේවා කියනා උතුම් අදිස්ථාන සබා ගන්න ඕනේ කරුණා අමාදාරක් ලෝකිත දුන්නේ සමිඳුනි ගුණ ගයෙමි ගුණ සිසිලස ගන්නේ කරුණා අමපිඩක් කර සිතගෙන දුන්නේ සමිඳුනි පුදෙනවා පිළිවෙත් මගේ සින්නේ ලෝ සතයනි යන්නේ මෙමෙ භවයේ බදා ඇයි නොදෑනුමනී ලෝකයේ තතු එබඳු සදා ලොව නිති දෙකි තැපවත් වෙයි රසයේ බදා ලෝ සත අඳුරේ යනවා මෙමෙ බව මේ කඳා මේ ලොවේ සතු නොදැනේ සතෙකුම හොයන්නේ කාටද හොයනේ දීනිති ලෙස ලැබෙන්නේ බලමින් හොඳ කියා සෑමදා දුවන්නේ මොනවදේ ලැබුණායයි සතමි කියන්නේ මිනිසෙක් වෙලා ඉපදී බුදු දම් තිබේනා කලකදී නොදැන යයි අසරණ ලෙස ඉතිනා හොඳේ හොය හොයාමි ලෝකෙම සතු දකිනා සත කවදාද යන්නේ නිවෙනට හැඳිනා සැනසුම හුයේ හුයාමි සත කොයි යන්නේ මොනේ සතේ විතද නිති සැනසුමේ හිමිවන්නේ කවදදලෝ සතේ නිති දෙය හමුවන්නේ සත නිතරම උයයි මේ භවයෙහි වන්නේ මම අද නිබඳු තැනකට සිත තබා ඇත යමි හොයේ හොයා ඉගෙනු නැනේ යුදා ඇත මම මතු කලෙක මහා රැකියාව සීවිතේ මනසින් මවයි එම දාතතු අනාගත පොඩි කලේ පටන් ලෝ සත අසවා ඉන්නේ මොනවද බලාගෙන මේ ලොවේ තව ගන්නේ ගුරුවරේ තවේදේ ලොකු ලොකු තැන් සිතේ වන්නේ පොඩි දරු මුලාවට පොඩි කාලිම එන්නේ බඩේ තුලේ සිටිනේ දරුවට අදහස් දෙන්නේ මව් වෙත තැනේ තිබේ මුල් කලෙලිසින්නේ මවගේ ගති ගුණයේ ගින එම ඇදෙමින්නේ දරුවා සැකසිනවා කලලයේ බදෙමින්නේ කලලයේ බැදූ තැනේ සිටේ නවේ මාසේ ගෙවලා දසේ මාසේ සතිරීලා දීවනේ මුත් හැදීලා මොනේ වදේ ලැබෙන්නේ දරුවට හොඳේ කියලා බලේ නිමු හුයේ මු මොනේ වදේ හොඳේ ගිනේ ඇදිලා භවයෙන් අරං ආකයේ නම් මිතනේ නැතේ මව් ගැබේ පටන්ගත් මත්ලේ කයේ මේ විතේ එමෙදා පටන් මව් කනේ බුනේ ආහාරේ ගතේ ඕජසේ පැසී පැසී ඇද ඇද වැඩිනු ඇතේ රසේ තැන් සුවඳේ තැන්නේ ගැබේ තුලේ වන්නේ හොඳයයි ගන්තේ තැන් මොනේවද ගැබීවන්නේ එම කය හැදිනවා උයේ ගැබී නිත ඇතින්නේ මොනවද හොඳ දෙයක් එහි කය වෙත එන්නේ කෙස්ලොම් නියද දත් සම්මත් නහර ඇත ඇත ඇත මිදුලු වකු gadu හද මස දෙවිත පින අලු දලඹු පිත් සහ ඇල දිව දෙවිතේ මේ කය අතුණු බහනද තව අතුණු වෙතේ මලමෝ සියලු සෙම් සොටු ආදීනේක හිත සෙම සරවලේ මොලකුව වෙදනේකේ හැමතැන පැතිරේ යන්නේ දෙතිසක් කුණු ශෝක මතු කර දෙවෙනවා කය නිති එමෙදාක එක එක කොටසේ අරගෙන තව බිදුවේ තැනේ ජලයේදේ පොළවේ වායුවේ ගිනි සතරේ තනේ වෙන් වෙයි කොටස් නෑ තිර කයේ නමිනිගෙන මේ වගේ කයේ හදයි මුලෙම වූ ගැබිහි කොනේ දියුනේ දාතේ මොනේ වදේ මේ කයේ ඇත්තේ පිරිසිදු සුවඳ දේ නැහැ කිසි දින ඇත්තේ හද හද සුවඳ දේ නිති නිති දෙනු ඇත්තේ කයේ දෙද සුවඳ කිසිදා කර කිසි පැත්තේ පොඩි කලේ පටන් ඇඳුමක් හොඳ ඇති මසලා අන්දයි කයේත හොඳ හැඩේ වැඩේ ලිස කියලා මගේ හොඳේ දුව පුතා යයි ආදරේ කරලා බලනවා ඇඳුම ලෙස බලමිනි හැඩ දැකලා ඇඳුමක් කියා එක එක වරුණකිනි සදා අඳවා හැඩේ බලයි මගේ හොඳ පුතු දෙබදා සැවටිනු මිසක් කෝඳ දිනේ කෙබඳු සදා මේ කය හොඳ වේද ඇඳුමක් අනුව සදා කය වෙත ඇඳුමේදී හරි ලක්සෙන කියේති මුදු සහ වලලු ආබරෙන දෙකයි දමති කොහොමද මගේ හැඩ කිය කිය හැඩ බලති මසරත් තරං විනේ වදේ ඇතේ කුහි ඇදීති දින දින පුරවාගෙන ආභරණින් හැදීලා හිටියත් මෙකය රන් වෙනවද පසු ඇදීලා නැහැනව කිසි දිනක මේ කය සුව දෙවලා දින දින හොඳය කිව් දේ දුක දෙයි ඇදලා හරි හැද වෙන්te මේ මේ දේ උලන්නේ සුවඳද ඉඹ ඉඹා තව තව බලන්නේ කවදාද දුන් සුවඳ එලෙසට තිබෙන්නේ පැයදික යත්දී කෝ සුවඳක් නොවන්නේ දහඩිය දුගඳේ තෙල් කුණු නිති වැගිරි එත එන එම දුගඳ සෑම අතටම පැතිර යත ඒ කුණු ගොඩේ මිසක් නෑ හොඳ කිසිම අතේ මේකනේ ලෝයේ තතු මේ කය දැකිය යුත බඩීගිනි වෙත්දි අරගෙන රසදී දිනවා ඊ රස විඳ විඳා මොහොතිනි ගිලලනවා බැලුවොත් රසයේ කොපාමනේ කල්කයි විනේවා හපලා ගිලින තුරු පමනක් දැනී යනවා අරගෙන රසයි කිය කිය ගිල දැමුවේ පසු තිබුණද මුඛයේ රස මුසු කර එබඳුතසු නෑනව රසය යයි නිති පැවතුමක මුසු ගිල්ලා කෙලවරයි දැනගත් රසයේ ඔසු සුවඳක් හොයේ හොයා ඉමේ ඉමේ සුවඳ එති ඉඹිනා සුවඳ ඉඹුමින් පසු නහායේ නැති මතකය රැගෙන හරි හොඳ පසු පසම යති නිතිසේ සුවඳ රසයයි සත නොදැන ඇති මේ ලොව හැඩ වැඩයි සැමෙතන් වෙල හොයලා බැලුවත් හැඩය දින දේවිත නිත යොමලා ආවා ගියා පමනයි දැනුමක් සදලා මොනවද රැඳුනේ ඇති හැඩ වැඩ ලෙස කියලා ලක්ෂණ සුවඳ රස මුදු ගුණ පහස එති මේ ටික බලාගෙන සත මෙහි සිත බඳීති වින්දත් කෙලවරක් නැති ආසහදති කවුරුද විඳින්නේ රසතෙන් ලොවේ නොවේති පෙන්වා රසයේ සතේ තුලේ බඳිනු ඇත ගින දෙන රස දෙයක් කිසි තැන ඉතිරි නැත ඉන්දා කිවත් නැති වනේ කිසි දිනද නැත සත හොය හොයා යනේ ගමනක් ලොවේහි වෙත හොය හොය ගියත් හොඳේ රස තැන් ගැන හිතලා පින්වා අතුරු දන් වෙයි මායා ගොතලා එම තන මායාව විලසෙත සතු හදලා සත වෙත සිත තබයි මතු හොය පන් කියලා අද විඳ ආසා ඉතිරිය බැලූ විට තිබුණා තව සුළු මොහොත යන විට යලි යලි සෙවුනා දෙව්වත් විහෙස වී ඇති දිනයක් නොවුනා ලෝකෙට හොඳ කියා තව තව පැති බැලුනා ආසාරහන දින දින ලියලලා ඉති ඊතන හුයේ හුයා සතරස පති යති මේ තන හුයේ හුයාලු තුල සිඟා යති ආසා හිඟමනක් ලෝසත බදාගති ආසා විඳින්නට දී ලෝකෙන් ගන්නේ මගේ මගේ කිවත් කවදද හිමි ලෙස වන්නේ හිමිකම් පවරන්තලු නැත සැරසෙන්නේ මගේ මගේ කවුරු කීවත් නැත හිමිවන්නේ ලෝකය මගියයි ලෝ සත පවසති එනමුත් කවුරුද මගේ වන්නේ මමය කියන තැන මේ හිත කය වෙත ලෝසත හිත ඇද දැඳ ඉන්නේ මම කිව්මේ කය සැමටම වැඩියෙන් ආසා කඳ නග නග ඉන්නේ කවදද මම කිව් දේ මගේ උදින කාටද ලෝකෙහි හිමිවන්නේ මම අද මේ බඳු තරුණවේ ඉන්නවා ඇත මේ සතු රකින්නට සෑමදී කෙරී ඇත පනහක් වයසේ ගියේ කය වෙත සතු වෙත හොඳ වෙන්නේ තේකලත් වැඩ සැමේ කුහි යත මේ කය විතෙත මේ හැඩ වැඩ හොඳ කියලා මොනවද දෙන්නේ තිර ලෙස හැඩයට නගලා දත් මුතු වගේ තබනට බෙහෙතක් කියලා කිව්වොත් හොයයි මේ දත් හත අට රැකලා මේ දත් නිසා මූණට හැඩ වැඩ දිනවා කිය කිය රැක ඇතත් මේ දත දිරා යනවා පනු කොට කැඩි කැඩි දිර දිර කඩ වෙනවා කැමැතිද කැඩෙන වාතේ දත් ටික කුම වෙනවා එක දත් කඩක් කැඩෙනට නම් කැමැති නැත අකමැති කැමැති බලේනා තැනලු වෙහි නැත හතගත් සියලු දේ දිර දිර වෙනසී යත මේ තන රජානම් ඔය එම දහම වෙත හටගත් මෝතේ සිට කැඩි කැඩි දිරා යනවා හැදුවත් කොතෙක් තිබූ ලෙස එය නොම වෙනවා ලැබුවත් සියලු දත කටමුතු කියවෙනවා පනහක් වසර ගිය විට කුම සිදු වෙනවා මොනවා කළත් මේ දත කට සදනෙතේ බැනවැමි සමේදී කිරලා මොනවද මේ කයි හැඩ වැඩ කියලා දුන්නත් මතු වේද හැඩ හදලා තොල් පොටේ නා දලුයේ රතු කරගෙන උන්නා හෝ ඒ දහමේ කවදද ඉමේලිස වන්නා බැලුවට ඇත්තේ බොරු කොහොමද විමසන්නා පනක් පැන්නේ විට තොලි ඇති බලවන්නා ඇත හරි මල් පෙතිය හැඩ වැඩ ලෙස කීවා දැන් එම ඇසෙත වූ දෙයේති කරවාවා පනහක් වසරේ ගියේ ඇසේ හැටි කුම වූවා සිහි කර බලන්නේකෝ කයේ වෙත වනේ ඒවා ඇද වැඩ රූ රජින රූ කුමරුය කියලා හිතියත් උදම් වී වැඩි කල නැත හිතලා පනහක් හැටක් ගියේ විට වසරින් ගෙවිලා සිහි කර බලන්නක රූපයේ හැටි හිතලා මේ කයේ හැදී වැඩි පෙරගෙන නිලෙසට මට හොඳේ හැඩරුවේ කයේ කීවා අතපයේ හැම බලේ ඇත ඇත කීවට පනහක් පෙන්නම කුමේ ඌවා හරි හොඳ කිව් කයේ කවදද හොඳේ උනි කැමැතිද අකමැති වේද කීවා ඇසුවදෙමි කයේ වැහැරියා වෙනේ විට ඊදම් කාතෙද සිත පෑවා ඔබ කැමති නම් මම ඊලිත තබන්නා කියාවිද එබඳු දම් තතු විමේසවන්නා දෙන්නකෝ පගාවක් මම ඒ කරන්නා කවදත් ගන්නේ නෑ වැහැරුම කරන්නා අනේ මම කැමති නෑ තව වසරක් නින්නේ හැඩ වැඩ විලා ඉන්නට සබනකෝ ඔන්නේ මේ කයේ විතට දුන්නත් ධම් ගුණෙින්නේ ඒ පණිවිඩය ආහනවා දුහිතවන්නේ කාගෙත් පගාවක් නෑ ඒ රගන්නේ අනුකම්පාවේ කාටත් නෑ දෙවන්නේ වනසමි මරමි යන අදහස ඉතන්නේ මොහොතින් මොහොත සෑම සත විත දිවන්නේ මේකෙන් බේරිලා සිටිනට තැනක් නැත මේ කය සෑමගේ ඔය දාමට ඇදිත් යතේ මරු අගේ තොණ්ඩු ලෙස වැහැරුම දිනත් දිතේ මරණය ළඟට ටිකේ ටිකේ කයේ ඇදත් යත මුළු කයේ වෙතේ දිුන්නත් රස මුසු ගන්නා මේ හොඳේ සුවේදේ කීවත් මොනේ ලිස පෙන්නා ඇයි මගේ කයේ ලෝදා මෙත වැටලින්නා ඔබ එම තැන හැරලා නෑ මම දැන ඉන්නා හටගත් නිකයේ මොහොතින් මොහොතම ඔන්නේ විනසක් විනවානු දෑනුන ලෙස එලෙසින්නේ ඒවන විනසේ කෙලෙවර මරේ නිකී ගන්නේ වැහැරුම උරුම කරේ වයිමි විලසින්නේ මේ ටික නොමැති කයේ කාලඟවත් නොමැත හටගත් සියලු දේ මොහොතින් වෙනස යත විනසක් නොවන කයේ කාටත් උරුම නැත ඉපදුන සියලු තන අනියත දහම වෙත මොන තැන ඉපදුනේ මුත් සෑම හිමිවන කයට නිවන් දී සිදු වෙනවා මියවල කන්නට හැකි කිසි සමතෙක් කිසිම ලෝවක නොම උපදිනවා එනමුත් සෑම සතේ මේ දම් ගන්නට අනේ අනේ කැමැතිද නැති වෙනවා ජරාව මරණය කවුරුන් නොකැමති උනමුත් සෑමතෙම හිමි වෙනවා මම මොනේ තරම් හොඳ ගුණ යහපත් කියලා ජීවත් කෙබඳු කුල මල බලයක් කියලා මේ ධම්මහන වදේ සෑම අතහැරලා වැරි මරණයට යයි මොහොතින් සදලා මේ වගේ දහමක ලෝ සත බැඳී බැඳී නොමැරෙන ලෝ සත හුයේ වෙනවා වෙනසුම් නැති හැද වැඩ කය සදිනෙත තව තව කල් ගත කරවෙනවා කාටත් නොලැබුණ කාටත් නොලැබින දීකට සත පුර කවෙවෙනවා මේ ධම් සතු නොමේ සිහි කලහින්දම සත ලෝකෙට හිත බඳ වෙනවා සත කර කරා දින දෙය දුගාඳට යන්නේ සුවඳයි මීරි ලෙස ජල කඳගෙන දෙන්නේ මලමූ කියා ඒ දුන්දේ පිටවන්නේ බලනකෝ සුවඳ ගඳ උනේ ඇති තැනේ කින්නේ මේ කයේ විතේ සුවඳින් කොපාමන රහවා සබුවත් සුවඳ ගල්වා සැම වත හොබවා අරගෙන වරුවේ ගියේ විත බැලුවොත් නිවේවා කෝ අරේ සුවඳේ ගඳේ වෙයි දාඩියේ තබේවා මරිනා තුරා වසරින් සියයක් ඉන්නේ කෙනෙකුන් දැඟලුවත් යලි ගඳේ නොම එන්නේ අද සිට හැදුවා මේ කයයි කියවන්නේ කෙනෙකුන් උපදීද ලොව කිසි කලකින් දුගාඳක් උරුම කරගෙන කුණු වටින් දිනා දෙතිසක් කුණු පොටසින් වට කරන් තනා හැදු කය අනේ වැඩි කල්ලොව එවන්තනා නොසිටි වෙනසියයි මරණිත දිනෙන් දිනා මේ වගේ කය රැගෙන ලොවේ තතු ගැන හොයලා මගේ මේ තත්වේ මම මේ වගේ වෙමි කියලා දොඩලා එවන් පුරේ සාරම ලොව කියලා සත යනවාද මොන මොනදී ගැන හොයලා ලෝකෙට බැඳී බැඳී ලෝකේ හොයන සත හරි හැදෙදී මට හමු වෙනවා මෙහෙම කියාගෙන ලෝකෙට බැඳුනට කවදද හැද ලොවේ පවතිනවා මායා දසුනකි මායා රසයකි ලෝසත ඊතන රැවටිනවා මේ වගේ ලෝකෙක මොන හොඳ ගන්නද ලෝසත මොනේ තැනේ හුයවෙනවා අද මේ ලැබුවේ කයේ යම් ලෙස පවතිද මේ වගේ සිරුරු ලැබූ කල් කොපාමන වේද අපමණ කියනු මිස පමණක් එම වාදේ නැතිවම කිව හැකියේ කය අපාමනේ වේද මතකයේ නැති ගමන බව ගමනක් විනේවා බව ගණනකට පෙර සිට එම ලෙස එනවා ඉපදෙන සියලු තන කය වැඩි මිය යනවා නොමියන කයක් කවදද නැත හමු වෙනවා මේ මා පොළවේ පස් කැට ගුලි ගුලි කරලා සදුවත් නෙල්ලි පමනට කොපාමන ගැනලා බලනට වෙලා නැති වෙයි ගුලි ගොඩ හිතලා මේ සත උපන් අත් බැව් එම නැත පදලා එම තන අරන්වත් උපමා කරනු නැත එපාමන අනත කල සිට මෙම කය දරත දරවන සියලු අත් බැව් ගෙවි ගෙවිම යතේ යලි හොය හොයා ගොස් යලි යලි ලබනු ඇත මම මගේ කිය කිය කොපමණ හිතියත් අනත සසරේ මුත් එය කීවා හිමි උන දවසක් නැත කිසි විටකදී මේ භව ගමනේහි සතු වූවා එමවන් ගමනක් යනමිලූ සත අතර මගක නිති තනි වූවා සමලෙස කළ පින් පව් නැතිලූ සත මරණෙති නෙක නෙක දෙස පෑවා ගති පින් කුසල පව් යම කඳේ ගැන හිතලා බැලුවොත් සමේනු මෑතේ ලොව කිසි තැන දැකලා එමවන් මේ භව ගමනක තනිකම හිතලා බලනෙමු ඇතිව නැතිවන කයි හැටි දැකලා දරුවන් පස් දෙනා හය දෙන මට ඉන්නේ අඹු දරුවාදී අඹු සැමි සැම සිහි ගන්නේ ඔහු පන මගේ ළඟයි කිය කිය කෙවවන්නේ බලනකෝ බොරුවේ ඇති කවදද එය වන්නේ මරණය නොකියාම සත වෙත ළඟා වෙත පාරක තොටක සෝනක ගෙයි දෙසේ වෙත නැත හොත් දියක කඳු ගස් මුල එසේ වෙත මේ කය නැසෙන තැන නියතයි කියා නැත කොතැන නමුත් මෙම වන් කය අරගෙන සැරිසරනා තනේ මරණි ඉති අනී පාකීවත් මේ කයේ විත මරණේ එනා විත අසනු නැති නොකියම ඇදී ඇදී යන්නේ මරණිත ගමනේ බොහෝ විත ළඟා වෙති කොපමණේ බේරි හිතියත් වයසේදී නියත විලස එමෙතනේ යති අනිබෑ මැරෙන්නට ජීවත් කරමි මම ඊවට අසරණවද අයමෙලෙද දුකේ නිවන සීකර බලන්නකෝ මේ කයේ නියම තැන ලෙඩ දුක් අපමණයි මේ කය විඳින තැන මේ වගේ අනත දුක් විඳ සසරෙහි එනවා අනත වූ සියලු අත් බැව් දුක් කඳ දෙනවා දැවි දැවි නොයක ගිනි කඳගෙන දැල් වෙනවා දුක් විඳ විඳා සැනසුම හොය හොය යනවා දුක තුල සැනසුමක් හෙව්වට ලැබෙනු නැත සැනසුම දෙවන සතු පැවතුම කිසිදු නැත පවතින දෙයක් සැනසුම් දෙන දහමේ නැත පවතින දේ නිසා සත මහා ගිනිම කත මම මගේ කියා රකින්නට වටිනවා කියලා හිත බැඳ සිටින තරමට ආසා නගලා සැකගත යුතුයේ මා වශයෙහි මියේ කියලා ඇති වෙයි රකින්න අදහස සෑම සැඩ නගලා සැනසුම ලැබින්නට මගේ නම් එතන නැත මේ කය සමග ඇති සබඳු මේ තරමේ විතේ මොනවා බලා හිටියත් දුකේ සමග ඉත සැප දෙන පැවැත්මක් නිති ලෙස ලොවේහි නැත හොඳය කියාගෙන සතෙම ඉන්නේ හොඳය කියපු දෙය නැත හමුවන්නේ ලැබුණා කිවත් හොඳ නොමැත දිවන්නේ සියලු කයම වැන සුමෙහිය යන්නේ මේ කයේ මේ ලෙස අද හැදෙවිනවා ජීවත් වයසට එම කය යනවා මේ හොඳදී රස ආහාරක් වෙනවා ජීවත් සෑම එය පිලුනුම වෙනවා හොඳය කියා ගත් දී තැබුලිසිනා බලමු පසුව එය හොඳ දුක් ඉතිනා නරක වේ කුණු ගඳේදී එමෙලිතිනා වැහැරි වැතින බවේ නම් එහි තිබුණා මගේ කියා ගියේ සතසක සන්නේ පෙරද ඉබඳු අය එලෙසම ගන්නේ සැදුවේගයක් දහසක් වසරින්නේ බලමු යන්නේ තේ අද දෙනවන්නේ හදපු කාලේ ගියේ හරි හැඩ කීවා කල දෙගිවි ගියේ දුබලද ඌවා වැරි කැඩී තනේ තනේ බිඳ පෑවා බිමට වැටි ගියේ බිම බඩ ගෑවා නොමැත හැදූ දෙය ඉලිස තිබෙන්නේ හොඳට හැදූ කුටු කුමද කෙරෙන්නේ කලකේ බලා හරි වටිති කියන්නේ කලකදී දිර කද විලස දමන්නේ බලා ඉදමගේ දොරේ බඩු මෙලෙසින මෙදා හැඩයි හරි ජය ඔවුනට විනේ මේම කිවක් සිය වසරට ළඟ තැන බලමු ලැබී ඇත්දු හිතු සෙතගෙන පරණ වේලා බඩු මුල්ලක ඇති වෙත කයද වැරි වේවුලා හැර මිතිගත අපට ජයයි කිව්වී මොනේ ජීවිත ලැබුණා කියන්නේට කෝදේ කොහි වෙත හොඳයි කියපු කය සැමදිරා යනවා හොඳයි කියා බොරුවට රැවටෙනවා හොඳයි කිවත් ලෝවේ තිර නොමේ වනේවා හොඳයි කියාලෝ සතරවතිනවා පාපේ හොඳයි කියේ කියේ සත බැඳීලා ශෝක ගිනි දෙදිනේ මහ පව් කරලා තමන් සුවයේ වෙත තමේ හිත බැඳලා නගයි විසක් අනුනෙත වින කරලා එවන් ලෝක සතේ බලු පොර විලසින උකුස් මාසෙට දඟලෙන ලෙස තව තැන මෙවන් පිරිස් පොරේ කති සම්පතගෙන එවන් තැනක මොනේ සිත දෝපිති දින ඔයා මගේ පොදි පොදි බැඳ ඉන්නේ මරණ මුදු තව කෙකුගෙන යන්නේ ඉරා කඩා බිඳ තව වන සන්නේ තරා කොයිද හොඳ ලොවේහි තිබෙන්නේ උතුම් විලස මත දීපොළ ලැබුණා හිතුම් පරිදි අඹු දරු මට ලැබුණා මෙවන් සිතක් ගෙන කරුණුද කිවුනා ඉතින් සියක් වසරින් පසු බැලුණා කිව්ව බොරුව තම තම ළඟ පෙනී ඇත කිව්ව සියලු දෙය අද බොරු වීලි ඇත කිව්වේ කුමද බොරුවට රැවටුණු ගත කිව්ව තැනම එම භවයේම බොරු වෙත මෙමගේ දරුවෝ හරි කීකරු කියලා කියපු කට මෙදෙයි ඇයි ගිනි නගලා මෙහෙම දරුවෝ මට ඇයි දුක කියලා යති මිලෙස සාවේකෙක් ගිනි දැකලා මෙම හොඳයි අඹු සැමි අපි කියනා කලක කියයි පනකට පන බැඳුනා එහෙම මුවෙන් කිව්වේ එම වදනා බලමු කොතෙක් තිබුණද එම ලෙසිනා වසර 10 15 කල ගෙව් තැන පෙනෙන විටද නොදකින් යන විලසිනේ පැවුම ගෙරුම දෙව දෙව යන හැටිගෙන බලමු සතුන් ලොව රැවටෙනු හැටි දැන අපට මේ බඳු හොඳ පිරිසක් ඉන්නේ උදම් සීති නිතාවේ කෙක් පවසන්නේ ඇති වූ හිතෙහි රදයක් වැඩි වන්නේ බලමු කවුද තම සහයට එන්නේ මොනවා කරන්නේද කවුරුන් ඉඳලා හිටියේ නමුත් බෑ කයලෙද කෙරිලා නැසෙන විටදී බේරනු බෑ කියලා මෙකය නැසෙයි උණු කඳු ලැලි නගලා මෙහෙම ලෝවක සතේ පුමද හොයන්නේ කොයිද මේ බඳු තන සුමක දෙවන්නේ අනතේ සසරේ සුගාතියක කියන්නේ මෙහෙම කයෙද සැප හොඳ යයි ගන්නේ ලොවේහි කෙනෙක් නෙක පින්දම් කරලා උපත ලබයි සුචාරිත ගුණ වඩලා දෙවිය බඹය යන නම් ගොත් ලබලා සිටියේ නැත්ද මෙම සැම පෙර හිතලා පොළවේ පාසක් එම නෙල්ලිය තරමට ගුලිම කොලොත් එම වැඩි වන තරමට දෙවිය බඹය අත් බැව් ලැබ ලැබ සිට ආපු ගමන ඇත ලුව සෑම සතහට එබඳු ලබා අපාමන අත් බැවිනා ලැබුණ ඒ දෙව් බව කෝ අද ඉතිනා කෙතෙක් ලැබිද බඹ කය අත් බැවිනා සවම ගෙවි ඇත අද දුක දෙමිනා ලබන විලස තම හට රස පින්නා කවචාලා වයි සසරෙත මුළු ගන්නා ඇයිද මෙවන් මෝහය නොදකින්නා කොයිද හොයා තව සැපති දුවන්නා තනසුම හොය හොය භවයක ඉඳලා මම රීති විලසෙතේ සදනෙමි කියලා පිරිතද මට අවනත කර තබලා සදනෙමි සියවති සතලුහු බැඳලා කාටද එම මගේ ඒ කිව්විල සින සදනට හැකි උනේ අද කෝ එම තැන මහරජවරු කිය කිය පෙර කතාවෙන සිටියායේ සිටි තැන පසවත් නැත දැන මේ ලෙස එම සෑම දෙවැන සිනවා කරන දෙයක් කිසි දිට නොමතනවා මොනවා කළත් ලෝවේ බැලු විට දිනවා නොමැත සසරේ යන තුරු දුක දෙනවා මෙහෙම ගමන අද මේ ගමනින්නේ යනවා නමුත් අද සැනසුම දුන්නේ දහම මුනිඳු දේසු සත්බස වන්නේ අසන මගක් අද සමහට වන්නේ එබඳු දහමේ බොරු නැත කිසි බැඳලා දහම අනුව ලොව නිසිතතු කියලා දෙසුවලෙසින් අදහස මතු කරලා මෙලෙස දෙව්වේ කොටසක් මුසු කරලා බුදු රජ දුන් ධම්මග සිහි කළ තැන කොහොමද අපි හොඳ ලොව යයි කියමිනේ සබනේ හිතක් හොඳ දේ ලොවේ දකිමින ලබත හැකිද සිහි කළ මන කිසි දින වෙනසෙන් දෙය ලොවේ මතු කර එනවා මතු කළ තැන් සිට වෙනසුමි යනවා සැම සම්මත බිඳ වැනසු මේ තනවා දිරකඩ වෙති සැම දේ වැනසෙනවා මෙහෙම ලෝවක අපි හොඳ තැන් හොයලා යම් දෙකේ මොන තැන දුක හැරලා ඉන්තේ තනක් නිති සැප දෙති කියලා බලන විටදී නැත භවයක තැබලා භවයේ කොතැන හිටියත් කය උරුමෙකි කයට විසර ගිනි දුක් දෙති උරුමෙකි සදන සියලු කය දිරකද දහමකි එබඳු තැනක මොනේ සුවදෙනු කිව හැකි මෙහෙම දෙයක් ගෙන සසරෙහි යන්නේ මොනවා හොයාගෙන දුමේ යන්නේ ගමනේ තිබෙන තුරු කයෙන් ලබන්නේ කයෙනි කයෙනි හැර ගමනම යන්නේ මම මම කිය කිය අත් බැවූ සදලා බැඳි බැඳි සෑම රකින්නට වෙර වඩලා බය වේත ඇති වේ ගිනි දාහෙනි තෙමිලා විඳපු මේ දුක අපාමන බවේ läගලා මරණේ බය කී තැම විට වත එන්නේ සැකුමේ පිටනේ බය කිනි දිවි යන්නේ එබඳු තැනක හැර හොඳ දිවි වන්නේ කොයිද හිත මුදා මිනිතතු දන්නේ මොනවා කිවත් නැත මරු එන එම දින බැරිය කියක් නැත ඉන්නට කිසි තැන එබඳු තැනක් ඇති ලොවෙතතු දැනගෙන මෙ අප හරිමු ආසා බැමි එම තැන හොඳය කියන ලොවේකට හිත නොම ඇත බැඳෙන හොඳක් ඇති දේ ලොව කිසි නැත සැවොම අතර මිදුමට බුදු දම් එත එවිට සියලු තැන බියසක කිසි නැත ලොවම හොයා බුදු ගුණ සරණින්නේ බැලුවා මේ දානිති ලොව නැත වන්නේ සියලු ලෝවේ සෑම සත පෙර යන්නේ කොහිද නොමැත නිති දෙය හමුවන්නේ එබඳු ලෝවක තව තව සැරි සරලා කොතෙක් ගියද පෙර ලැබුලෙස ලැබලා දැවෙති වැනසී යති දුක් කඳ දෙවලා මෙද දිවිය මොනවද හොඳ කරලා හොඳය මේ බඳු විලසට දිවි ගෙවුතන මේ බඳු කිනා මහා තෙකි මහා ගුණ දෙන හොඳයි දිවිය ආදරුසෙකි කියමින පියයි මේ සත මේ ලොවටම රැවටින ලොව හොඳ ලොවටම මිස පවතින්නේ නිවන හැරෙම හොඳ ලොවෙහි නොවන්නේ ලොවම අතර දැමූ විටදී ඉතින්නේ නොමැත බඳු පැවතුමේ හිතවන්නේ මේ බඳු දහම මුනි දුගේ ගුණ දහමින දැකම දකිමු සෑම ලොව තතු එලෙසින මෙබඳු ලෝවක හිත මොනතන බැඳගෙන හොඳය කියන්නේද නැහැ ඒ හොඳ කිසි තැන දහම දැකයි අද ලොව අතලන්නේ අතහැර දැමු විත භවද නොවන්නේ මතු දුකේ දෙන දුක් ජාති නොදෙන්නේ ජරා මරණ එම විතය නොවන්නේ ජරා මරණ දින දෙය සොඳ කියලා මිතේ බැඳුන හිත උවහොත් එකලා සියලු දුකට මුලේ සෝකෙනි නගලා එනවා දාහ ගිනි කඳගෙන දෙවලා මේ බඳු තැනක් නැති කල විට කිසි තැන ලොවට බැඳුණු බව නැති කර දැමු තැන තවද ලොවට බැඳී බව නැත කිසි තැන එවිට ජාති දුක නැත අහලක වන භවයේ වෙතට බැඳී හිත නැත සදලා එබඳු උපාදානින් නැත බැඳීලා තදතේ බැඳින අරගෙන මගේ කියලා ගන්තේ දෙයක් නැත ලොව හොඳ කියලා දුටුවේ විතදී නැත බැඳුම තිබෙන්නේ එවිට කොහිද තව ඇලුම ලබන්නේ ඇලින බැඳින ලෝවේ බොරුවය වන්නේ බොරුව අතරි විට ඇලුම නොවන්නේ ආසා නැති තැන මොනවද බැඳගෙන විඳින දෙයක් නැත හිත නිති තබමිනේ નિસાරු දේයක මොන වද හොඳ කියමින සසය විඳින්නට හර දෙය නැතගෙන මෙලෙස දකින්න විට හිත මිදී යනවා දහම දක්ක හිත දහමට එනවා මිදුණු හිතක් තුලේ ලොව නොබැඳිනවා ලොවට හිතුම් එම තැනෙහි නොවෙනවා හිත හිත ලොව වෙත නැත තව බැඳිලා කියන කරන දෙය ලොව වෙත බැඳිලා නොමැත මේ දින බුදු මග දැක මේ කාලා කියන දෙයක් දහම කිසෙත දෙවලා මෙහෙම දහම් මග සැම පිහිටාවා ලොවේහි දහම සැමටම වැටහිවා අනියත දේය වෙත හිත නොබැඳේවා දුකය අනත දම් තික වැටහිවා බලාපොරොත්තු නැති කර දැමු විට කොයිද ඉන්නේ ලෝකෙහි හිත බැඳ සිට සියලු බැඳුම් මේ විලසිනි දුරු කොට දැමිය හැකිය දම් ගුණ වෙත සිහි කොට දම් අවබෝධෙනි සමසිත විනවා එම මාර්ග යන්නේ විත දම් වැටහෙනවා වැටහෙන විට ආසද්දුරු වෙනවා බලාපොරොත්තුව අහල නොවිනවා කැඩෙන දිනක මිමේ කය කැඩුනාවි විදෙන දිනක මිමේ කය බිඳුනාවි නැසෙන දිනක මෙම කය නැතුණාවේ නොසොයමි කය යලි ගන්ත මනාවේ හටගෙන තිබුණොත් වෙනසුම හිමිමය හටගත් දේ වෙත එය උනි දරුමය වෙනසුම මිස නැත මිසමෙත උරුමය නැසුම නිසයි මෙම දත යුතු ධර්මය ලෝකෙත නැත බැඳීලා සිත ගන්නේ අතර දැමුවේ විට තතු දැකීමින්නේ කටයුතු නොම කටයුතු සිහි ගන්නි එයම කරනු මිස බැඳුම නොවන්නි ලෝකෙත නැත කිසි තැන හිත බැඳලා මේ ලෙස අතහැර මිදුනම මෙකාලා පාපේනු මැත අහලක අපි සැදීලා කෝපේනු මැත කිසිවක සිට බැඳීලා කම්පා නැති දහමක් හමු වෙනවා අල්ලනේ ලෝවේ කිසි එතන නොවෙනවා ඒ මග දින සෑමටම සුව වෙනවා සුවයේ මෙසේ නිදාහසිනි ලබනවා මේ සුවේන විට නිදහස් ධම් දැක සුවයේ සමාධිය දෙයි එම එනිසක සැමතේ මිදා මුළු කය වට සැමනෙක දහමේ සුවය විහිදෙයි නැත මෙහි දුක මුළු කය වට කරමේ දම් සුවේනා අතර දැමුවේ විත විසගින්නි නොවුනා එබඳු තැනක මොනේ වදතාව කියනා බැඳෙන දෙයක් නැත ලොව හොඳ කියනා මිලෙතට අත හැර දැමු තැන හිතගෙන නොමැත මේ බඳු කම්පා කිසි විලසින එබඳු තැනක කම්පා නැති සමගුණ මුනිඳු ළඟම ලෙස මතු වෙති සෑම තැන සමගුණ පිහිටන විට එම තැනිනා කම්පා විස ගති නැත කිසි ළඟිනා එම ගුණ කඳගෙන බැලු විට කරුණා ගුණ දෙති සෑම සත සුවපත් කරනා මට නිම්මී ලොවේ උපදින සතතා දුක හැරේ සැනසෙන මග නම් මෙවිතා මේ මග හැර නැත කිසි මග තොපටා මෙලෙස දකිති සත ගැන සිහි ඒවට අනේ මේ සත භවයෙහි මෙම යන්නේ මුලා සිතිනි කම්පාගිනි කන්නේ මෙදා මේ මාට සංවර සමයෙන්නේ ලැබුණු සමාධිය සුවය කිදුන්නේ මෙතුවක් විඳි ගිනි කඳ නැත එන්නේ නිසරු ලෝවක් දැක අතහැරිමින්නේ මෙබඳු තැනට කම්පා නැත ඉන්නේ මෙතන සමයේ අදයි බව පිහිටන්නේ සමාධි දම්ගුණයෙන් මතු වූවා කම්පා කිසි තැන කයි නැති වූවා මුනිදුගේ ළඟ ලෙස දම්පද වැටහෙන නුවණ ලැබී සැමලෝ සත ගතියෙන් සුගති ලබා දම් නැන ඇත ලැබමින සුවය ලබත්වා ගුණ සමවත දෙන්නේ සමාධි සුවයට ලෝසත් ඇදිලා මහා දහම් ගුණ අරුතය දැකලා ලොවේ විතර ගිනි කඳ දුරු කරලා සමාධි සුවයට ඒවා ඇදිලා සෑම සතේ විත කම්පාදුරු වේවා සමාධි ගුණ කඳ සැමත වැඩිවා හදවත විසගිනි අහල නොවේවා සෑම සතේ සමවත් සුවය ලබාවා මේ කය වෙත විස ගිනි නැත එන්නේ සමහැර දැමු සමවස බලවන්නේ සම බල ගුණ බුදු බල ඇද ගන්නේ සුදු බුදු කිරණ කී කය වට යන්නේ මුහුණෙට සුදු බුදු රත් කඳ ඇදිලා මුහුණ වටා පහසින් බැඳ සැදිලා කයද සැහැල්ලුවේ වායුවේ නැගීලා පිටියේ විලස ඇත බුදු රැති බැඳීලා ලොවට බැඳුම් නැති හිත කය හැදූ තැන කයට සීසිල් ගති එනු ඇත එලෙසින එබඳු සිතින් අද මේ සෑම සුවගෙන සිටිනු ලබයි සමවත් සුව ගතියෙන් මේ සුවයට සෑම සත අත් වේවා පාපයේ කම්පා දැවිලි නොවේවා දින දින සත සැනසුමෙහි වැඩේවා සමතම ගුණ සමවතම ලැබේවා සුදු බුදු රැත් කාඳ මුළු කයේ වට යත නිදහස ලැබූ ලෙස කය බර නැති වෙත පැසර ගුණයක් මුහුනේහි පිහිටත තිරලෙස සිටි ගති සමවත වෙත එත පළමු දැහැනිමිමේ සැමගෙන නැගුණා එබඳු තැනෙත සුදු බුදු රැස ඇදුණා වටව ගොසිනිකායේ සුවයක් නැගුණා දහමේ සුවය මුළු කය වට නැගුණා මේතෙත් ගුණ කඳ මතු කර එනවා කය වාට නිදහස් සුව බබලනවා පහත සුවේනි මුළු සෑමතන යනවා සුවය වාටව ආහත කලෙස වෙනවා එළියේ නී වට කර කළු විස නැති මෙන එළිය සාඳු ගෙලෙස එම සුව පහසින වටව සියලු කය වට කර ඇති මෙන සිටිති දෙවැනි දැහැනට ඒති සෑම දෙන මුනිදු ගුණේ නිකායේ එලියක් දෙන්නේ නොමැත බාරක් දාහද ගිනි එන්නේ අතර දැමුවේ නිදාහත යොමු වන්නේ එබඳු තැනක කම්පානෝ කෙරෙන්නේ කම්පා නැත පැහැතර සිත මතුවිනේ සතටම මෙත් කරුණා හිත විහිදින සමතම දුක් ගිනි කඳ දුරු කරමින සිතැඟි නැගෙයි තුන් වන සමවතකින මුළු කය වට කර එළියේ නිසැදිලා විහිදති බෙයි රන්රුව ලෙස නැගීලා මෙබඳු කයක මුදු නැත හිත බැඳලා අතර සිටිමු එම සැමරුව හිතලා මෙහෙම තැනක නැත මේ එළියෙන්නේ හැදුවේ කයක ලෙස මුදු සිත ගන්නේ බැඳෙන බවක් නැති විට කයකින්නේ එතන කයක් ගැන හිත දෙනවන්නේ එළිය කීපි බිදුන ලෙස වට තිබෙනා අඟ පාසෙඟද කිසි නැත එමෙලෙසිනා සියලු දාසත එලි සුදු එලි ලෙසිනා විද සිටි දිනි දහක් එම දැහැනා අහස වටා උඩ යට වට කිසි තැන නොමැත දෙයක් සුදු ගති හැඩවිල සින විහිද පැතිර සමරුව දෙන විලසින සිටිති මේ බඳු එලි කඳ මැද එම තැන මේ බඳු තැනක නැහැ අපි හිත බැඳලා කොයි දේතාවත් හිත පිරිසිදු කියලා එළිය උනත් වෙන කය නැත කියලා කොයි දේසිතක් ලෝකෙනේ එම සකලා රූපේ කඳක් ඔයේ එලිලෙස පෙනුණා දැනුම විලෙස ඔයේ හිතේ තතු නැගුණා හඳුනන ගති හැඩරුවෙනි පෙනුණා එම තැන සංඥා ලකුණුද දැකුණා පියයි සිතගෙන නිදහස කියලා බැඳුනොත් එම හැඩ තලයට නැමිලා සංකාරයන තැන හිත මතු කෙරිලා එයි සීත යන්නේ සුව ගතියට නැමිලා පස් කඳ යන්නේ දුක් කඳෙම යෙමිම තැන කවුරුද හිත බැඳ ගන්නට නිසි තැන මොතිනි මොහොතිනි හද හද නිපදන සෑමදෙය මෙම ලෙස පිනිනවා පසංගින පත්ගුණයක් ඇති ලෙස කඳු සදලා දුක් විඳ විඳ යති යලි යලි බදලා එම ලෙස මෙම හිත නැත මෙහි මේ කාලා බිඳ හැරියේ මොහිත ගත මෙහි නොවාලා මේ ගුණ කඳ සෑම වෙත පිහිටාවා අල්ලනේ ලොවේ තතු හිතක නොවේවා නිමෙතන පිරිසිදු ලෙසකට පෑවා එම සිත මුදු අල්ලනු නැත ඒවා මේ ගුණයෙන් සෑම අතහැර දැමු විට නැත හිත ගත යයි බැඳගෙන කිසි විට මෙම නිදහස ගත් විට දැන ඒ සතුට අතහැර මිදිසුව සිහි වෙයි හනිකට අතහැර දැමු විට ලොව නැත බලනා නිදහස නම් අතහැර එම ලෙසිනා භවය නොමැති තැන ජාති දෙනුණා ජරා මරණ නැත නිවනිනි ඉතිනා මේදම් සත් සෑම විටම දැනීවා සියලුම දුක් ගිනි භවය හැරේවා අවට කිසිදු ලොව හිත නොබැඳේවා නිවන ලබා හිත සමවත ඒවා සමසුවයට බැඳී බැඳී හිත එමෙතන නිසරු ලොවෙන් මිදුණු ලෙස දැකගෙන යලි නැත භවයට යොමු කර කිසි දින මග ගිය විට පළවිය නිදහස දෙන දම් නිදහස නිසේ ලොව සැරි සරණා අයතේ නොමැත නිදහස හිමි ලෙසිනා අතර දැමුව විට සෑම අත හැරුණා මිදුම නිවන ලෙස දැන් වැටහෙවුණා බුදු ගුණ නිවනම සෑම වෙත ඒවා ධම්මගේ සුපිපුනේ ලෙසට පෙනේවා පිබිදුන හද දම් ගුණයේ සිටීවා ධම්මාවබෝධෙනි නුවණ වැඩේවා ප්‍රඥා ගුණ ධම් කඳ මතු කරලා හේතු ඵලයේ දෙන ධම්මග දැකලා අතහැර මිදුනම සුවගෙන සදලා නිදහස වෙත එමු මගපල ලැබලා යහපත් ලෙස විස හැර නිදහසගෙන සිටි විට නැත බැඳු මන් ලොව කිසි තැන හොඳය කියන්නට ලොව කිසි නැති වෙන්නේ භවයේ දැක අපි සැනසෙමු බුදු දහමින සිටි විට නැත අපි ලොවට බැඳින්නේ දහම අනුව තතු විදු නැන ගන්නේ දැකපු දහම මිම සමවත දුන්නේ නිහඬ හිතට නැන නුවණ වැඩෙන්නේ නිදහස් නිවහල් දම්සිත මතු වින එමලිට එම සමවත් නැන මතු වින නැන බල මතු කර නිදහස සතු වින නිවන ලබන සත නිවනට යොමු වින නිදහසේ පිහිටියේ විට ඇත දැහැනා දැනෙහි සමවත ගුණ නැන දේසුනා එම මාග යන්නේ සත සමවතේ වැඩුණා දැන නුවන නැන මතු වෙති ඉතිනා ඒ මග සෑම ආය වෙතම වැඩිවා සිව් මහා දැහැනෙහි දහම පෙනේවා එම තැන මහා බලේ මහිමද ඒවා ඉන්ලෝ සත වේත වැඩගෙන දේවා මායා මිස දිටු ගතිගෙන කැරකෙන ලෝ සත හට ලෝව නිසිතතු දකිමිනේ පවසා සැකදු කර බුදු මගගෙන මුනිවන් අප ලැබු ලෙස සත දැන සැමතෙම මේ බුදු සරණම වේවා සමවත තිර ලෙස සැමත සිටීවා සිහියෙන් නිදම් සමවත වැටේවා හිතුව තැනින් සෑම එතන සිටීවා හිතු විට සැනකින් මේ ලොව තතුගෙන පියවිලෙසින් නිසකව එම විලසින සිටිනට හිමිකම් හිමිකොට නියතින සමට සිතයි මෙම සෙත් ගුණ දහමින මේ මග බුදු මග ලෙසට පෙනේවා සමවතේ සුව සෑම විටදී දැනේවා නිදහස නිදහස නිවනේ දකීවා නිදහසගෙන සත නිවන දකීවා මේ සෙත් ගුණයට ගෙන සෑම තැබුවා නිදහස් සිත කය දහමෙහි තැබුවා හිතු සැනකින් එම දැහැනට පොබවා එන්නට ආදිතන දෙමිගුණ නගවා අපට පිය විලෙස කටයුතු කරගෙන ඉන්නට කිසි බාධා නැති විලසිනේ සුදුසු විතදී සමවත වෙත නැගී යන විලසට ආදීත නෙවේවයි සෑමතන සෑමතෙම ඒසෙත් අතිරි ලැබේවා මේ බුදු මග සෑම සතටම වේවා මිසදිටු හැර සම්දිටු භාවේ වේවා සියලු සත්විත ආම නිවන ලැබේවා පියවි ලොවේ ඉන්නේ නැත කිසි වෙනස වන්නේ ධාම වැටෙන්නේ උතුම් ඵල සමවත් ලැබින්නේ සමතේ සිත වේවා පින් කුසලේ විහිදේවා සම සතට යාවා සවම අනුමෝදනා වේවා සාදු සාදු සාදු